භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාකාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ එහි පසිකෝපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤුහිති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චන්තරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙන් තං ලෝකස්සාති එවං බුද්ධං සරන්තානං ධම්මං සංඝං ච භික්ඛවෝ බයං වාචම්මිතං සංවාලෝ මහංසෝනේසතිති ඒතේන සච්ච වඤ්ඤේන පාතු ත්වං රතනන්තයං ඒතේන සච්ච වංජේන පාතු ත්වං රතනන්තයං ඒතේන සච්ච වංජේන පාතු ත්වං රතනන්තයං සම්මේසු චක්කවාලේසු යක්ඛා දේවාච බ්‍රහ්මනෝ යං අම්හි කතං පුඤ්ඤං සම්බ සම්පත්ති සාධකං සම්මේතං අනුමෝදිත්වා සමංගා සාසනේ රතා පමාද රහිතා හොන්තු ආරක්ඛා සුවිශේෂතෝ ශාසනස්ස චලෝකස්ස වුන්දි භවතු සම්බදා ශාසනම් පිචලෝකං ච දේවාරක්ඛන්තු සම්බදා සන්දිං හොන්තු සුඛී සම්මේ පරිවාරේ අත්තනෝ අනේගාසුමනා හොන්තු සාසම්මේ ඥාතිමි රාජසෝ වාචෝරතෝ වා මනුස්සතෝ වා අමනුස්සතෝ වා අංගිතෝ වා උදකතෝ වා පිසාචතෝ වා කානුකතෝ වා කණ්ඨකතෝ වා නක්ඛතතෝ වා ජනපද රෝගතෝ වා අසං ධම්මතෝ වා අසං දිට්ඨිතෝ වා අසප්පුරිසතෝ වා ඡණ්ඩහත්ති අස්ස මිගගෝන කුක්කුර අහිමිච්චික මනිසප්පදීපේ අච්චතරච්ච සූකර මහිසයක්ඛරක්ඛ සාදීහි නානා භයතෝ වා නානා රෝගතෝ වා නානා උපන්දවතෝ වා ආරක්ඛං ගන්නන්තු සනිදානතෝ පණ්ඨාය තථාගතස්ස දස පාරමියෝ දස උපපාරමියෝ දස පරමත්ථ පාරමියෝ පංචමහා පරිච්ඡාගේ තිස්සෝ චරියා පච්චින භවේ ගම්භාවක්කන්තිං ජාතින් අභිනික්කමනං ප්‍රධාන චරියං බෝධිඵල්ලං සේමාර විජයං සම්බඤ්ඤුත ඥාන පටිවේදං නවලෝකුත්තර ධම්මේති සම්මේපි මේ බුද්ධ ගුණේ ආවජ්ජිත්වා වේසාලියං තීසුපාකාරන්තරේසු තියාම රත්තිං පරිත්තං කරන්තු ආයස්මානන්දත්තේරෝ විය කාරුඤ්ඤ චිත්තං උපට්ඨපෙත්වා කෝටි සත සහස්සේසු චක්කවාලේසු දේවතා යස්සානං ප්‍රතිගන්නන්ති යංච වේසාලියං පුරේ රෝගමනුස්ස දුම්බික සම්බුතන්ති නිදං භයං සිප්පමන්තර දාපේසි පරිත්තං සංබනාමහේ යානීද භූතානි සමාගතානි බුම්මානි මායානිව අන්තලික්ඛේ සම්බේව භූතා සුමනා භවන්තු අතෝ පිසක්කච්ච සුනන්තු භාසිතං තස්මාහි භූතානි සාමේත සම්මේ මෙත්තං කරොත මානුසියා පජායේ දිවාචරත්තෝ චහරන්ති බලින් තස්මාහි නිරක්ඛතේ අපමත්තා යං කිංචි විත්තං ඉදවාහුරං වා සංඝේසු වායං රතනං පනිතං නනු සමං අත්ථි තථාගතේන ඉදම් පිබුන්දේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හොතු කයං විරාගං අමතං පනිතං යදං ජගසක්්‍ය මුනි සමහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ඉදම් පිදම්මේ රතනං පනිතං ඒතේන සංචේන සුවන්ති හොතු යම් බුද්ධ සෙත්ත පරිවන්නයි සුචින් සමාධිමානං තරිඛඤ්ඤමෝ සමාධිනාතේන සමෝන විඤ්ඤති ඉදම් පිදම්මේ රතනං ප්‍රණීතං ඒතේන සච්චේන සුවත්ති හොතු ये පුංගලං සතං පසන්තා චත්තාරේතානි යුගානි හොන්ති ඒ දක්ඛිනේය සුගතං සසාවකා ඒතේ සුදින්නානි මහඵලානි ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හොතු යේසුම් ප්‍රයුත්තා මනසා දල්හේන නික්ඛාමිනෝ ගෝතම සාතනම්හි තේ පන්ති පන්තාංගම සංගයිහ ලන්දාම දානිම්බුතින් බුඤ්ජමානා ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යතින් දැකීලෝ පටවින් සිතෝ සියා චතුම් විවාතේ බියසංපකං පියෝ සතුපමං සම්පුරිසං වදාමි යෝ අරිය සත්‍යානිය වෙච්ච පස්සති ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යේ අරිය සච්චානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන සුදේසිතානි ඉංචාපිතේ අන්ති බුසප්පමන්තානසේ භවං අට්ඨමං ආදියන්ති ඉදම් පිසංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හොතු සහවස්ස දන්සෙන සම්පදාය තයසු ධම්මා ජහිතා භවಂತಿ සක්ඛාය දිට්ඨි විචිකිච්ඡිතං ච සීලම්බතං වා පියදන්ති කිංචේ චතුහපායේහි ච විප්පමුන්තෝ ච චාබිතානානියබම්බකාතුං ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හොතු චාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබම්බෝසෝ තන්සේ පටිච්ඡාදායේ අබම්බතා දිත්තේ පදස්සේ වුත්තා ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හොතු වනම් පෙගුම් වේයතා පුස්සිතං ගේ ගිම්මාන මාසේ පඨමස්මින් ගිම්හේ තතු ප්‍රමං ධම්ම වරං අදේශයි නිබ්බාන ගාමින් පරමං හිතාය ඉදම් පිබුන්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හොතු වරෝ වරඤ්ඤෝ වරදෝ වරහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේශයි ඉදම් පිබුද්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හොතු තීනං පුරාණං නවං නත්ති සම්භවං විරත් චින්තා ආයති කේ භවස්මින් තේකින බීජං අවිරුලිච්ඡන්දා නිම්බන්ති දීරායතයන් පදීපෝ ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හොතු යානිද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවස්සි හොතු යානිද බුතානි සමාගතානි බුම්මානි ආයානි වේ අන්තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවත්ති හොතු යානිද භූතානි සමාගතානි භුම්මානි වායානිව අන්තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවත්ති හෝතු කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමිච්ඡේ Sakko uju che suju che suacho chan sem duanati mani Santusseko che subaro che appekincho che sallauke buddhi සම්තින්ද්‍රියෝච නිපකෝච අප්පගම්බෝ කුලේසු අනනුගින්දෝ නච කුන්දං සමාචරේ කිංචයේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යං සුඛිනෝ වාකේමිනෝ හන්තු සම් සත්තා භවන්තු සුඛිතන්තා යේකේචි පාන භූතන්ති තසවතාවරවංගනවසේසා දීඝාවායේ මහන්තාවා මංජිමාරං සකානුකතුලා දිත්තාවායේව අන්දිත්තායේ චදුරේ වසන්තිය විදුරේ භූතාවා සම්භවේ සීවා සම්මේ සන්තා භවන්තු සුඛිතන්තා නපර පරම්මිකුම්බේ තකන්ත තිනං කංචේ යාරසනාපටිග සංඥානංයමඤ්ඤංස දුක්ඛමිච්ඡය මාතයතනියං පුත්තං ආයුසායේක පුත්තමනුරක්කේ එවං පිසම්බ භූතේසු මානසං භාවයේ අපරිමානං මෙත්තං ච සම්බ ලෝකස්මින් මානසං භාවයේ අපරිමානං උද්දං අදෝච තිරියං ච අසම්බදං අවේරං අසපන්තං තිත්තං චරං නිසින්නවා සයනවායාවතං සමිගතමින්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං නිදමව දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නා කාමේසු විනය්‍යගේ ධම්නහි ජාතු ගම්බසෙයං පුනරතිති ඒතේන සච්චවංජේන දුක්ඛාවූපසමින්තුතේ ඒතේන සච්චවඤ්ඤේන භයාවූපසමින්තුතේ ඒතේන සච්චවඤ්ඤේන රෝගාවූපසමින්තුතේ ඒතේන සච්චවඤ්ඤේන ආයුතේ අභිවණ්ඩතු මේතේන සච්චවංජේන වන්නතේ අභිවන්දතු මේතේන සච්චවංජේන සුඛං තේ අභිවන්දතු ඒතේන සච්චවංජේන බලං තේ අභිවන්දතු ඒතේන සච්චවංජේන පඤ්ඤාතේ අභිවණ්ඩතු ඒතේන සච්චවංජේන ආරෝග්‍යං තේ අභිවණ්ඩතු ඒතේන සච්චවංජේන ඉමස්මින් ච ආවාසේ ඉමස්මින් ච ආරාමේ භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං නේවාසිකානං මාතේරස්ස ච අප්පියාගමනාපාගනත්තේකාමං අපාසුක කාමා යෝගක්ඛේම කාමා මිච්ඡා දිට්ඨිකා මිච්ඡා පටිපන්නා පලිබෝධකාරකා යේතේ භූතා පිසාචා කුම්බණ්ඩා යක්ඛා පේතා බේරවං අමනුසා චෝරං ආගුචාරින පාපමිත්තා දීඝජාතිනෝ සිරින්සපා දංසා මකසා මංකුණා මූසිකා ගරගෝලිකා කුන්තකි පිල්ලිකා කුක්කුර සුනකා බිලාර මූසිකා සතපදි උන්නානා බියපාද දිපාද චතුප්පාද බහුප්පාදා තේපි සම්මේ සදාං අරෝගාම්භ්‍යා පඤ්ඤාං අනීගා චිරං දීගමද්දානං සුඛී අත්තානං පරිහරන්තු තථාපිතේ ඉමම් මාච ආවාසා ඉමම් මාච ආරාමා පටික්කමන්තු පලායන්තු නස්සන්තු විනස්සන්තු දුරේ මසන්තු මා පුනරාගමින්සු ඒතේන සච්ච වංජේන රක්ඛං බන්ධාම සම්බසෝ ඒතේන සච්ච වංජේන රක්ඛං බන්ධාම සම්බසෝ ඒතේන සච්ච වංජේන රක්ඛං බන්ධාම සම්බසෝ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 සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානං සුත්වාන සංවරේ පඤ්ඤා සීලමයේ ඥානං සංවරිත්වා සමාදානේ පඤ්ඤා සමාධි භාවනාමයේ ඥානං පච්චේ පරිංගහේ පඤ්ඤා ධම්මට්ඨි ඥානං අතීතානාගත පච්චුප්පන්නානං ධම්මානං සංකිපිත්වා වවත්තානේ පඤ්ඤා සම්මසනේ ඥානං පච්චුප්පන්නානං ධම්මානං විපරිණාමානුපස්සනේ පඤ්ඤා උදයම්බයානුපස්සනේ ඥානං ආරම්මනම් පටිසංකා භංගානුපස්සනේ පඤ්ඤා විපස්සනේ ඥානං භාතුපත්ථානේ පඤ්ඤා ආදීන වේඥානං මුංචතු කම්මිතා පටිසංඛා සම්තිත්තන පඤ්ඤා සංඛාරුපේක්ඛාසු ඥානං බහිද්ධා වුත්තාන විවර්තනේ පඤ්ඤා ගෝත්‍ර භුඥානං දුබතෝ වුත්තාන විවර්තනේ පඤ්ඤා මග්ගේ ඥානං භයෝග පටිපස්සද්දි පඤ්ඤා ඵලේඥානං චින්නවටුමානුපස්සනේ පඤ්ඤා විමුක්ති ඥානං සදා සමුදාගතේ ධම්මේ පස්සනේ පඤ්ඤා පච්චවෙක්ඛනේ ඥානං අජ්ජත්වවත්තානේ පඤ්ඤාවත්තුනානත්තේ ඥානං බහිද්ධවවත්තානේ පඤ්ඤා ගෝචරණානත්තේ ඥානං චරියාවවත්තානේ පඤ්ඤා චරියානානත්තේ ඥානං චතු ධම්මවවත්තානේ පඤ්ඤා භූමිනානත්තේ ඥානං නව ධම්මවවත්තානේ පඤ්ඤා ධම්මනානත්තේ ඥානං අභිඤ්ඤා පඤ්ඤා ඥාතත්තේ ඥානං පරිඤ්ඤා පඤ්ඤා තීරණත්තේ ඥානං සානේ පඤ්ඤා පරිච්ඡාගත්තේ ඥානං භාවනා පඤ්ඤා ඒකරසත්තේ ඥානං සච්චේ කිරියා පඤ්ඤා පුසනත්තේ ඥානං අත්තනානන්තේ පඤ්ඤාං අත්තපටිසම්භිදේ ඥානං ධම්මනානත්තේ පඤ්ඤා ධම්මපටිසම්භිදේ ඥානං නිරුත්ති නානත්තේ පඤ්ඤා නිරුත්ති පටිසම්භිදේ ඥානං පටිබාන නානත්තේ පඤ්ඤා පටිබාන පටිසම්භිදේ ඥානං විහාර නානත්තේ පඤ්ඤා විහාරත්තේ ඥානං සමාපatti නානත්තේ පඤ්ඤා සමාපත්තත්තේ ඥානං විහාර සමාපත්තිනානත්තේ පඤ්ඤා විහාර සමාපත්තත්තේ ඥානං අවික්ඛේ ප්‍රපරිසුද්ධත්තාං ආසව සමුච්ඡේදේ පඤ්ඤා ආනන්තරික සමාධිම්මි ඥානං දස්සනා දෙපතේයං සන්තෝච විහාරාදිගමෝ පනීතා දිමුත්තතා පඤ්ඤාං අරණ විහාරේ ඥානං මේහි බලේහි සමන්නාග තච්ඡා සයෝච සංඛාරාණං පටිච්චසද්ධියා සෝලසහි ඥානචර්යාහි නමහි සමාධිචර්යාහි වසී භාවතා පඤ්ඤා නිරෝධ සමාපත්තියා ඥානං සම්පජානස පවත්ත පරියාදානේ පඤ්ඤා පරිනිබ්බානේ ඥානං සබ්බ ධම්මානං සම්මා සමුච්ඡේදේ නිරෝධේ ච අනුපට්ඨාන චාපඤ්ඤා සමසේ සත්‍යේ ඥානං කුතුනානත් තේජ පරියාදානේ පඤ්ඤා සල්ලේ කත්තේ ඥානං අසල්ලීනත් පයිතත් පංගහට්ඨේ පඤ්ඤා විරියාරම්භේ ඥානං නානා ධම්ම ප්‍රකාශනතා පඤ්ඤාං අත්ථ සන්දස්සනේ ඥානං සම්බ ධම්මානං ඒක සංඝාතානානත්තේ කස්ස පටිවේදේ පඤ්ඤා දස්සන විසුද්ධි ඥානං විදිතත්තා පඤ්ඤා කන්ති ඥානං කුට්ටත්තා පඤ්ඤා පරියෝගානේ ඥානං සමුදානේ පඤ්ඤා පදේශ විහාරේ ඥානං අධිපතත්තා පඤ්ඤා සංඥා විවත්තේ ඥානං නානත්තේ පඤ්ඤා චේතෝ විවට්ඨේ ඥානං අදිඨානේ පඤ්ඤා චිත්ත විවට්ඨේ ඥානං ශුඤ්ඤතේ පඤ්ඤා ඥාතත් ඥාන විවට්ඨේ ඥානං වසංගේ පඤ්ඤා විමුක්ඛ විවට්ඨේ ඥානං තතත්තේ පඤ්ඤා සච්ච විවට්ඨේ ඥානං කායම්පි චිත්තම්පි ඒකවවත්ථානතා සුඛ සංඤං ච ලෞ සංඤං චේ අදිඨාන වශයෙන් ඉජ්ජනත්තේ පඤ්ඤා ඉද්දි විදේඥානං විතක්ක විපාර වශයෙන් නානත්තේ කත්ත සද්ද නිමිත්තානං පරියෝගානේ පඤ්ඤාසෝත ධාතු විසුද්ධි ඥානං තින්නම් චිත්තානං වික්ඛාරත්තා ඉන්ද්‍රියානං පසාද වශයෙන් නානත්තේ කත විඥාන චර්යා පරිയോഗානේ පඤ්ඤා චේතෝ පරිඥානං පච්චේ පවත්තානං ධම්මානං නානත්තේ කත කම්ම විපාද වශයෙන් පරිയോഗානේ පඤ්ඤා පුබ්බේ නිවාසානුස්සති ඥානං ඕභාස වශයෙන් නානත්තේ කත් රූප නිමිත්තානන්දස්සනත්තේ පඤ්ඤා දිබ්බ චක්ඛු ඥානං චතුසත්‍ය ආකාරේ හිතින්නං ඉන්ද්‍රියානං වසීභාවතා පඤ්ඤාං ආසවානං කයේ ඥානං පරිඤ්ඤත්තේ පඤ්ඤා දුක්ඛේ ඥානං පහනත්තේ පඤ්ඤා සමුදයේ ඥානං සච්චි කිරියට්ඨේ පඤ්ඤා නිරෝධේ ඥානං භාවනට්ඨේ පඤ්ඤා මග්ගේ ඥානං දුක්ඛේ ඥානං දුක්ඛ සමුදයේ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං අත්ථපටිසම්භිදේ ඥානං ධම්මපටිසම්භිදේ ඥානං නිරුත්ති පටිසම්බිදේ ඥානං පටිබාන පටිසම්බිදේ ඥානං ඉන්ද්‍රිය පරෝපරියන්තේ ඥානං සත්තානං ආසයානුසයේ ඥානං යමක පාටිහාරියේ ඥානං මහා කරුණා සමාපත්තිය ඥානං සම්බඤ්ඤුත ඥානං අනාවරණ ඥානන්ති ඉමානී තේ සත්‍යති ඥානානි ඉමේ සන්තේ සත්‍යතියා ඥානං සත්‍ය සත්‍ය ඥානානි ශාවක සාධාරණානි චේඥානානි අසාධාරණානි ශාවකේහි ඉමේහි තේ සත්‍යතියා ඥානේහි සමන්නාගතං සම්මා සම්බුද්ධං භගවන්තං සිරසා නමාමි නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ බුදු ගුණ අනන්තයි සදහම් ගුණ අනන්තයි මහා සංඝ ගුණ අනන්තයි අනන්ත බුදු ගුණ බලයෙන්ද අනන්ත සදහම් ගුණ බලයෙන්ද අනන්ත මහා සංඝ ගුණ බලයෙන්ද අනන්ත මව්පිය ගුණ බලයෙන්ද අනන්ත ආචාර්ය උපාධ්‍යාය ගුණ බලයෙන්ද අනන්ත මහබෝසත් ගුණ බලයෙන්ද අනන්ත ආර්ය දිව්‍ය රාජ ගුණ බලයෙන්ද අනන්ත ආර්ය බ්‍රහ්ම රාජ ගුණ බලයෙන්ද මාගේ සීලාදී ගුණ බලයෙන්ද මම නිදුක් වෙම්වා නිරෝග වෙම්වා සුවපත් වෙම්වා මාමින් මාගේ මව්පිය ගුරු දේ ගුරු තුමෝද කලන මිතුරෝද හිතවන්තයෝද මැදහත් වූවෝද අහිතවත් වූවෝද සියලු දෙවියෝද සියලු මිනිසයෝද සියලු සත්වයෝද නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා ආයුෂයෙන් වැඩෙත්වා වර්ණයෙන් වැඩෙත්වා සැපයෙන් වැඩෙත්වා කාය බලයෙන් වැඩෙත්වා ඥාන බලයෙන් වැඩෙත්වා සුවසේ නිදත්වා සුවසේ පිබිදෙත්වා දෙවි මිනිසුන් හට ප්‍රිය වෙත්වා දෙවි බඹුන්ගේ ආරක්ෂාව ලබත්වා ගුණයෙන් නුවණින් වැඩෙත්වා ධනයෙන් ධාන්‍යයෙන් වැඩෙත්වා යසසින් ඉසුරෙන් වැඩෙත්වා සැපතින් සම්පතින් වැඩෙත්වා හිරියොතප් ගුණයෙන් වැඩෙත්වා ශ්‍රද්ධාවෙන් සීලයෙන් වැඩෙත්වා ශ්‍රුතයෙන් ත්‍යාගයෙන් වැඩෙත්වා ඥානයෙන් අවබෝධයෙන් වැඩෙත්වා සාමයෙන් සමාදානයෙන් වැඩෙත්වා ශාන්තියෙන් ඉවසීමෙන් වැඩෙත්වා සනසුන් සුවයෙන් වැඩෙත්වා මෛත්‍රියෙන් කරුණාවෙන් වැඩෙත්වා මුදිතාවෙන් උපේක්ෂාවෙන් වැඩෙත්වා සමත විදසුන් නුවණින් වැඩෙත්වා සියවස් කලක් දීර්ඝායුෂ වළඳත්වා දෙලොව සුභසෙත ලබත්වා සියලු සත්වයෝ සුමිරි නිවන් සැපතින් සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා භාග්‍යවත්තු අරිහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි අනන්ත අරහං බුදු ගුණ බලයෙන් මම නිදුක් වෙම්වා නිරෝග වෙම්වා සුවපත් වෙම්වා දුකින් මිදෙම්වා නිවන් දකින්වා අනන්ත සම්මා සම්බුද්ධෝ බුදු ගුණ බලයෙන්ද අනන්ත විඤ්ඤාචරණ සම්පන්නෝ බුදු ගුණ බලයෙන්ද අනන්ත සුගතෝ බුදු ගුණ බලයෙන්ද අනන්ත ලෝක විදු බුදු ගුණ බලයෙන්ද අනන්ත අනුත්තරෝ පුරිස ධම්ම සාරති බුදු ගුණ බලයෙන්ද අනන්ත සත්තා දේව මනුස්සානම් බුදු ගුණ බලයෙන්ද අනන්ත බුද්ධෝ බුදු ගුණ බලයෙන්ද අනන්ත භගවා බුදු ගුණ බලයෙන්ද මම නිදුක් වෙම්වා නිරෝග වෙම්වා සුවපත් වෙම්වා දුකින් මිදෙම්වා නිවන් දකින්වා මාමින් මාගේ මව්පිය ගුරු දෙගුරු උතුමෝද කලන මිතුරුද හිතවන්තයෝද මැදහත් වූද අහිතවන්තයෝද සියලු දෙවියෝද සියලු මිනිස්යෝද සියලු සත්වයෝද නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා සියලු සත්වයෝ ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් වැඩෙත්වා ගුණනුවන ධනධාන්‍යය යසැයි සුරු සැප සම්පතින්ද වැඩෙත්වා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා සියලු සත්වයෝ සුවසේ නිදත්වා සුවසේ පිබිදෙත්වා සාමයෙන් සමාදානයෙන් සමගියෙන් වැඩෙත්වා ඉවසීමෙන් ශාන්තියෙන් සැනසීමෙන් වැඩෙත්වා දෙවි මිනිසුන්ගේ මෛත්‍රිය ලබත්වා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා සියලු සත්වයෝ මෛත්‍රියෙන් කරුණාවෙන් මුදිතාවෙන් උපේක්ෂාවෙන් සතර බඹ විහරණයෙන් වැඩෙත්වා සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් සමතයෙන් විදර්ශනාවෙන් දවැඩෙත්වා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු